සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. ඒ චිත්ත ඒකාග්‍රතාවයත් අපි ඇලීමෙන් ගැටීමෙන් තොර උපේක්ෂක අරමුණක් අරගෙන යන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ආන අප ආන සති භාවනාව පුරුදු කරගන්නයි කියලා. ඒ සඳහා අපි පිරිසිදු වාතයේ තියෙන ස්ථානයකට යන්න ඕනේ. ඒක තමයි ශූන්‍යාකාරය කියලා කියන්නේ. ඒ ශූන්‍යාකාරයට ගිහිල්ලා අපි කොන්ද කෙලින් තියාගෙන උජුං කායං කනිදාය කය ඍජුව තියාගෙන අපි එක වතාවක් පමණක් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. එක වතාවයි ඒ කුමක් සඳහාද අරමුණක් ගැනීම සඳහා. එතන ඉඳන් ඒ ගත්තා වූ අරමුණට හිත යොමු කරගෙන අවධාරණයෙන් යුක්තව ඒක දිගයිද කෙටිද හතරක්ද රවුම්ද කිය කියා පරිස්සාකාරීව ඉන්නවා. ඊතරේ මං ආනාපාන සති භාවනාවෙන් කියලා දුන්නා. දැන් අද එතන ඉඳන් ඉදිරියට යන්නයි තියෙන්නේ. මේ හුස්ම කියන එක කයේ ස්වභාව සිද්ධියක් අපි කවුරුවත් කරන දෙයක් නෙමෙයි ඒ ස්වභාව සිද්ධියට ස්වභාව සිද්ධිය වශයෙන්ම පවතින්න අපි ඉඩ දෙන්න ඕනේ. ඒකට කරදර කරන්න යන්නත් එපා. හුස්ම ගන්න එහෙම යන්න එපා ඈ. කෙටි කරන්න යන්නත් එපා, දික් කරන්න යන්නත් එපා. ඔහේ දිග වුණක් කමන්නේ, කෙටි වුණක් කමන්නේ, අවධාරණයෙන් යුක්තව ඒකට මේ තියොමු කරගෙන දිග නම් ඒ දිග ස්වභාවය දකින්න ඉච්චරයි. දින්කායි දින්කායි දිගායි කෙටි වුණොත් කෙටි කෙටි කෙටි කෙටි මේක මෙහෙම තිබිලා ටික වෙලාවක් යනකොට සියුම් වෙන්න බලනවා සියුම් වෙන්න බලනවා ඒ සියුම් වෙන එක සමහරුන්ට දිගට සියුම් වෙනවා සමහරුන්ට කෙටියට සියුම් වෙනවා එතෙන්දී දිග කෙටි බව බලන්න එපා සියුම් වෙන්න හදනකොට සියුම් වෙන ස්වභාවයටම හිත යොමු කරගෙන ඉන්නවා එච්චරයි. ඒතර මේක සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා නොදැනී යන ස්වභාවයකටපත් වෙනවා. අන්න එතන තමයි සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා ඔය වෙලාවට එනකොට හුස්ම හීන් සැරේ හීන් සැරේ ඇදෙන්න පටන් ගන්නවා හිතත් හුස්මටම හිර වෙලා හුස්ම එක්කලාම ඉහළ පහළ යනවා. තේරුණේ? අන්න ඒක තමයි ආනාපාන සති සමාධිය කියලා කියන්නේ. මේ ආනාපාන සති සමාධිය තුලදී පංච නීවරණ යටපත් වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහම යට යනවා. මතු වෙනවා මොනවාද? විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන ගුණධර්ම මතුවෙනවා. ඈ අසත් ධර්ම රැක යනවා, සත් ධර්ම මතුවෙනවා. ආන්ගේ ගුණාංග සමාධියේ සිටේ පහළ වෙලා තියෙන බව Tamanට දැනෙනවා. විතක්කේ තියෙනවා කුසුම් අරමුණු කරගෙන තියෙනවා ਵਿਚාරය තියෙනවා ඒකට මේ යොමු වෙලා තියෙනවා විතක්ක ਵਿਚාර ඒ තුළින් විශාල ප්‍රීතියක් සමාත ඇති වෙලා තියෙනවා. ඈ ඒකාග්‍රතාවයකුත් තියෙනවා. මෙන්න මේ කාරණා ටික මේ සමාජයේ චිත්තසංතානය තුළ වර්ධනය වෙනවා Tamanට පේනවා. ඇති වෙලා තියෙනවා පේනවා. අන්න එතෙන්දී අපි දැනගන්න ඕනේ අපි පළවෙනි ධානය තුළ ඉන්න බව. ඉතින් පළවෙනි ධානය කියලා අපි අදිස්ථාන කරගන්නවා. එච්චරයි. පළවෙනි ධානයේ අංග තමයි විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. අන්න ඒ අංග ටික තමාගේ චිත්තසංතානයේදී ඇති වෙලා තියෙන බව Tamanට පේනවා. එහෙම පේනකොට Taman තීරණය කරනවා, අදිස්ථාන කරනවා පළවෙනි ධානය තුළ ඉන්න බව. තේරුණා නේද? අන්න එතකොට පළවෙනි ධානතලය කියලා අපි සඳහන් කරනවා. එතකොට මේ සමාධිය තුළම තව ටිකක් වෙලා ඉන්නකොට ඒ ප්‍රීතිය විශාලයට දැනෙන්න පටන් ගන්නවා. විශාල ප්‍රීතියක් ඇති වෙනවා. ඒ විශාල ප්‍රීතියක් ඇති වෙනකොටම විතක්ක ਵਿਚාර දෙක ගැළවිලා පැත්තකට ඉසිකලා යනවා. මොකද අර විතක්ක ਵਿਚාර දෙකට වඩා බලවත් අර ප්‍රීතිය කියන එක. කවුරුත් කැමති වැඩ කර කර ඉන්න නෙමෙයි ප්‍රීතිය නිකන් ඉන්න නෑ. අතන තියෙන වැඩ කර කර ඉන්න නෑ. දිගයි කෙටි කිය කියා බල බලා ඉන්න නෑ. දැන් ඉතින් ඒක බලන්න ඕනේ ඒක පැත්තකට යනවා. ඊට පස්සේ අනායාසයෙන්ම ප්‍රීතිමත්ව ඉන්නවා. ඒකට අමුතුවෙන් ਵਿਚාරයක් ඕනේ නැහැ ප්‍රීතියට. ඒක නිසා දෙවෙනි ධානයේ කියනකොට විතක්ක ਵਿਚාර දෙකම පැත්තක දිලික් වෙලා යනවා. මොකද ප්‍රීතිය දිගද කෙටිද කියලා බලන්න බෑනේ. ප්‍රීතිය දිගයිද කෙටිද කියලා බලන්න බෑ. තේරුණේ? ඒක නිසා අවිතක්කං අවිචාරං විවේකජං පීතිසුඛං ဒုတိ ය ඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් ဒုတိ ය ඥානයේ දෙවෙනි ඥානයේ තුල අවිතක්කං අවිචාරං විතක්ක ਵਿਚාර දෙක නැහැ. පීතිසුඛං කෙලින්ම පීතියට අරමුණ වෙලා තියෙනවා. තේරුණේ? එතකොට මේ පළවෙනි ධානයේ තුල පරිමුඛය තමයි අපිට අවධාරණයට ලක් වෙන්නේ. පරිමුඛය කියන්නේ මේ මේ ප්‍රදේශය. මුඛයේ වටා ප්‍රදේශය පරිමුඛය කියන්නේ. එතකොට හුස්ම අතහැරෙනකොටම මේක ප්‍රීතියක් වැඩි වෙලා තියෙනවා සමාධියක් දියුණු වෙලා තියෙනවා පොඩ්ඩක් ඉහළට නැගිලා නතර වෙනවා ඒ ස්ථානයේ වශයෙන් කියනවා නම් මේ අස්මත්ත මේ තමයි නතර වෙන්නේ කියලා මොකද පරිමුඛයේ හැදෙනකොටම ලැබෙන්නේ මෙතන ගන්නකොටම මෙතන ලැබෙන්නේ දෙවෙනි ධ්‍යානය කියන්නේ ආන් මෙතන දෙවෙනි ධානය කියලා අදිස්ථාන කරනකොටම මේ පරිමුඛය කැඩිලා යනවා. කැඩිලා යනවා කියන ਵਿਚාරයේ පැත්තකට සිස්සලා යනවා. ඊට පස්සේ දෙවෙනි ධානය කියලා අදිස්ථාන කරනකොටම මෙතන පොඩ්ඩක් නැගලා නතර වෙනවා. අස්මත්තමේ නතර වෙනවා. මොකද එතනින් ඉහළට නගින්න විදිහක් නැහැ. මොකද දැන් අපි අදිස්ථාන කරලා තියෙන දෙවෙනි ධානය තුළ නතර වෙන්නේ කියලා. නැගලා යන්න බෑ එතනින් යාට. අපේ අවසරයක් නෑ නැගලා යන්න. අපේ අවසරයේ තියෙන දෙවෙනි ධානයේ තලයට විතරයි. ආන් එතන ඇස් මට්ටමේ තමයි මේ දෙවෙනි ධානතලයේ පවතින්නේ. ඊළඟට මේ දෙවෙනි ධානයේ බොහෝ වේලාවක් ඉන්නකොට මේ ප්‍රීතිය වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා යනවා. ප්‍රීතිය වැඩි වෙලා ගියාට මොකද මේ වැඩිවීම වැඩි දුර අරයි යන්න බෑ අපට. මොකද සිත එන්නේ එන්න සමාධිගත වෙනකොට දියුණු වෙනවා සිත ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙනවා. දියුණුවක් ඇති වෙනකොටම ප්‍රීතිය හැපේටපත් වෙනවා. සැපේ කියලා කියන්නේ ප්‍රීතියේ සියුම් බව කියන එකයි. ප්‍රීතිය කියන්නේ ගොරෝසු බව කියන එක. ගොරෝසු බව නැති වෙන්න ඕනේ. අන්න එතකොට තුන්වෙනි ධානය කියලා අදිස්ථාන කරනකොටම ඇස්මත්තමින් පොඩ්ඩක් ඉහළට නගිනවා. එතන තමයි නලල් තල ප්‍රදේශය. ඇස්මත්තමින් පොඩ්ඩක් ඉහළට නගිනකොට නලල් තල ප්‍රදේශය තමයි නතර වෙන්නේ. තුන්වෙනි ධානය කියලා අදිස්ථාන කරපු නිසා එතනින් ඉහළට යන්න විදිහක් නැහැ. එතන නගින්න හදනකොට ටංගල් නවත්තනවා අපි. තුන්වෙනි ධානය කියලා අදිෂ්ඨාන කරනකොටම දෙවෙනි ධාන තලයේ ඉන්න බෑ. එයාට තුන්වෙනි ධාන තලයේ කියලා නවතිනවා. නලල් තල ප්‍රදේශයේ මේ ඉස බදා ගන්නවා තුන්වෙනි ධාන තලයේ තියනකොට. Tamante ඒවා තේරෙයි ඈ. 아무තුවෙන් කවුරුවත් කියන්න ඕනේ නැහැ. මම මේක සිදුවෙන බව විතරයි ප්‍රකාශ කරන්නේ. ඊළඟට තුන්වෙනි ධාන තලයේදී අර සැපය තමයි රජ කරන්න පටන් ගන්නෙ. ප්‍රීතිය සියුම් වෙලා සැපයටපත් වෙලා සැපයෙන් යුක්තව ඉන්නවා. ඒවැ ਵਿਚාරයක් නැහැ. ප්‍රීතිය සැපය දිගද කෙටිද කියලා අපිට හිතන්න බෑ. සැපයෙන් ඉන්නවා. ඊළඟට තව ටිකක් වෙලා යනකොට මේ සැපයක් නැති වෙනවා. සැපේ නැති වෙනවා කියන්නේ ඊට වඩා දියුණු තත්ත්වයකටපත් වෙනවා කියන එකයි. උපේක්ෂාවට යනවා කියන්නේ අර ඇලීමත් අඩු වෙලා යනවා. සැපයත් අඩු වෙලා යනවා. ඇලෙන්නේ සැපේට නෑ. මෙහෙන් ආධ්‍යාත්මික දියුණුව වැඩි වෙන්න වැඩි වෙන්න ඒකත් අඩු වෙලා යනවා. සැපේ කියන එකත් අඩු වෙලා යනවා. ආන් එතකොට අපි දැනගන්න ඕනේ හතරවෙනි ධ්‍යානය කියලා අදිෂ්ඨාන කරනකොටම සමාධිසිත ඉස මුදුනෙන් ඉහළට නැගී නැගිලා නතර වෙනවා. එතනින් එහාට යන්නේ නැහැ. සමුදුනේ ඉහළට නැගිලා නතර වෙනවා. අන්න එතන තියෙන්නේ උපේක්ෂා සාගත හතරවෙනි ධාන සිත. චතුර්ථ ධානය කියලා කියනවා. ඉතින් ඒ හතරවෙනි ධානය තුළ ඉතින් ඔහි හිත පාවෙවි පාවෙවි තියෙනවා. හරියම සනීපයක්, සැනසීමක්, සතුටක් එතන තියෙනවා. ඉතින් ආන් එතනින් එහාට අපි යන්නේ නැහැ. යන්න අවශ්‍ය නෑ. මොකද අපට ඕන කරන්නේ මදහත් සිතක් ඇති කරගන්න විතරයි. ඊට වඩා දෙයක් අවශ්‍ය නෑ. තේරුණේ? එවනම් අපි දැන් මේක අභ්‍යාස කරලා බලමු. උජුං කායං පනිදාය කය ඍජුව තබා ගන්න ඇස් දෙක පියාගන්න දැන් සීලය පිරිසිදුයි සීලය පිරිසිදුයි බුද්ධානුමතේට අනුව අපි සමාධිගත වෙමු එක වතාවක් පමණක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න දැන් දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගයි දිගයි දිගයි දිග ස්වභාවයේම දකින්න 你定价。 සිටි ස්වභාවයක් දැනෙනවා සියුම් හුස්ම සියුම් වන බවම හිතන්න Devi mm පවතින 嗯嗯嗯。 සිත පහතට බැලා නතර වෙනවා එතන තුන්වෙනි ධානය හැප්පෙන්න ඒකා 嗯对 ආනේ I'm gonna Anapana පසීවා බලන්න වෙනදා වගේ සිටිවිලි ගලාගෙන එනවද එහෙම නැතිනම් සිත නිදහස් වෙලාද කියලා බලන්න එතකොට අර එලීමට ගැටීමට ඇතුළු වෙන්න බැරුව යනවා. ආන් ඒක නිසා චිත්ත විවේකයක් ලැබෙනවා. නිදහස් වුණා වූ සිතක් ඇති වෙනවා. විවේකජං පීති සුඛං. ආන් ඊට පස්සේ අපිට ඒ චිත්ත විවේකයේ තුලින් සැනසීමක් ඇති වෙනවා. ආන් ඒකයි සාන්දෘෂ්ටික ප්‍රතිඵලය. මේ සමත භාවනාවෙන් භාවනාව ඉවර වෙනකොටම අකාලික වශයෙන් කල් නොයවාම විවේකයක් ඇති වෙනා ප්‍රීතියක් හා සැපයක් ඇති වෙනවා. දැන් විවිධ අරමුණු ගලාගෙන එනකොට සහනයක් නෑ අපිට. ඒවා එන්නේ ඇලෙන ගැටෙන දේවල්. ඒක නිසා අපි නිතරම අසහනයෙන් ඉන්නේ. ධානයේකට සමවැදින ඒකෙන් බැස්සෑම පස්සේ ඇලීම ගැටීම කියන එක අඩු වෙලා යනවා. ඒක නිසා අර අරමුණු ගලාගෙන ඒම නතර වෙනවා. අන්න ඒතර චිත්ත විවේකයක් ලැබෙනවා. චිත්ත විවේකයේ තුලින් ඒ වෙලාවෙම අපිට අකාලික වශයෙන්, සාන්දෘෂ්ටික වශයෙන් සැනසීමක්, සතුටක්, සහනයක් ලැබෙනවා. මේ මම ප්‍රතිඵල වන්නෝකයි. ඉතින් ඒක නිසා මම මෙතන කරන්නේ මෙන්න මේ විදිහටයි සමාධිගත වෙන්නේ. මේ විදිහටයි ධානවලට සමාදින්නේ කියලා මෙතෙන්දි කරන්නේ ඉගැන්වීමක් පමණයි. එතුව මේ සාමූහිකව ගොඩාක් දහස් දහහක් විතර එකතු වෙලා මේ වැඩේ කරන්න අමාරුයි. ඒක නිසා ඔයගොල්ලෝ ගෙවල් වලට ගිහිල්ලා තනියෙන් මේ වැඩේ කරන්න ඕනේ. හුඟක් හොඳයි පාන්දර 4ට විතර ඇහුති වුණොත් ෂෝක් එකට ධානය වලට යන්න පුළුවන් සමාධියට යන්න පුළුවන්. පාන්දර 4 විතර වෙනකොට අපි හැම අතකින්ම නිදහස් වෙලා කියන්නේ විවේක අරගෙන නැතිෙන්නේ. ඒක නිසා පාන්දර හැමදාම 4ට නැගිටලා ආනාපාන සතිය දියුණු කරගෙන හොඳට සමාධිය ඇති කරගත්තට පස්සේ අනායාසයෙන්ම ධාන වලට පොඩ වෙන්න පුළුවන්. වැඩි උත්සාහයක් ඕනේ අතිස්ථාන මාත්‍රයෙන් යන්න පුළුවන්. මොකද මේ සමාධිය තුලින් පංච නීවරණ යට වෙනවා. එතකොට සිත සැහැල්ලු වෙනවා. ඒකාග්‍රතාවය තුලින් ශක්තිමත් වෙනවා. සැහැල්ලු වුණා වූ ශක්තිමත් වුණා වූ හිතේ ස්වභාවය ඉහළට නැගීගෙන යන එක. පහළට වර වෙන්නේ මොනවා කළවත්. ඉතින් අදිෂ්ඨාන කරනකොටම පටහංගාරණ එකලා ඉවරයි. ආනිකයි. ඉතින් අර ආනාපාන සති සමාධිය හොඳින් දිනු කරගන්න ඕනේ. ඒක දිනු කරගත්තයන් පස්සේ ඉහළට නගිනවා කියන එක සුළු දෙයක් ඒක. අපි එපා කිව්වත් නැගලා යනවා. උස්මතම හිත ඒකාග්‍ර කරගෙන දිග ස්වභාවය කෙටි ස්වභාවය බලපලා ඉන්න එච්චරයි. වෙන මොකවත් නෑ උතන. එහෙනම් ඒක ගෙවල් වලට ගිහිල්ලා පුරුදු කරගන්න මෙතෙන්දී පුහුණුවක් විතරයි දෙන්න පුළුවන් අභ්‍යාස කිරීම ඔයගොල්ලන්ගේ වැඩක්